මම හිතන්නේ අදත් ලිඛිත ප්‍රශ්න තියෙනවා. මම හිතන්නේ මම ආරාධනා කරනවා එහෙනම් ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව පටන් ගමු කියලා. අවසරයි ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. වම් කකුල තබන විට වම තිබ්බා යන්නත්, දකුණු කකුල තබන විට දකුණ තිබ්බා යන්නත් මෙනෙහි කොට මම සක්මනේ යෙදුනි. වැලි පොළවේ සක්මන් කරන විට එහි ඇති රළු බව මට දැනුනි. වම් වම දකුණ මාරුවත් වෙන සිතුවිලි සිතට ආවත් ඒ ටික මොහොතකින් මැකී ගියේය. ස්වාමින් වහන්සේ කිව් ආකාරයට පර්යංක භාවනාවට වඩා මට සක්මන ලිහිසි විය. පර්යංක භාවනාව. පහසු ආකාරයට හිඳගත් මම අත් දෙක පර්යංක භාවනාවේ යෙදුනි. අත් දෙක උඩුක්වේ තබා නාසය ගැන මෙනෙහි කෙලිමින් පර්යංක භාවනාවේ යෙදුනි. සිත සෑම තැනම විසිරෙන්නට විය. මිනිත්තු 30 30න් 10ක් පමණ වෙන සිතුවිලි සමග සිටියෙමි. කම්මැලිකම වැඩිවන්නට විය. සිතන තරම් පර්යංක භාවනාව සාර්ථක නැත. ගැටලුව පර්යංක භාවනාව සම්බන්ධවයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේ යෙදෙද්දී කම්මැලි හිතෙනවා. නිදිමත දැනෙනවා. හිත එහෙ මෙහෙ යනවා. මෙහෙම සිදුවෙන්නේ ඇයි? එය නවත්තා ගන්නේ කෙසේද? ඔව් ඇත්තටම ඉතින් ඕක මේ පුංචි කාලේ විතරක් නෙමෙයි ඉතින් මේ අපි තුමු තරුණ කාලේ වයසට යනකොටත් ගතිය තියෙනවා මේ ඒ නිසා ඕක කාටත් උරුම දෙයක්. මොකද අපේ හිත මේ අපි හිතන අන්දමින් අපිට එකඟ වෙලා නැහැ. එක පැත්තකින් කියනවා අපිට කීකරු වෙලා නැහැ. හිත කැමති එයාට කැමති අරමුණු වල දුව දුවින් තමයි එයාගේ සාමාන්‍ය ස්වરૂපය. ඒ නිසා අපි හැමෝටම තියෙන්නේ හරිම එක පැත්තෙන් හරි අකීකරු හිතක් තමයි තියෙන්නේ. මේ මන්දු අකීකරු හිතක් තමයි මේ අපි මෙල්ල කරන්න හදන්නේ, দমনය කරන්න හදන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ කියනවා මේක නිකන් හරියට අර කැලෙන් අල්ලගෙන ආපු කුළු මීහරකෙක් වගේ කියලා. ඒ තරමට මේ දැන් කුළු මීහරකෙක් කැලෙන් අල්ලගෙන ආවහම ඌට පුරුදු කැලේ මිසක් මේ ගෙදරක තියෙන පරිසරය නෙමෙයි. ඒ නිසා අනිවාර්යෙන් ඌ ඉතින් ආයේ කැලේටම දුවන්න හදනවා. ඒ නිසා ඒ වගේ ස්වභාවයක් අපේ මේ හිතෙත් තියෙනවා. අපි මේ හිත ගෙනල්ලා අර බොහොම මේ එයාව පිච්චෙන්නේ නැති, දැවෙන්නේ නැති බොහොම සරල අරමුණක තියන්න ගියාට එයා ඒක කැමැත්තක් නැහැ. එයා කැමැති ආයේ පරණ පුරුදු තැනට ගිහිල්ලා ආයෙත් ඉතින් ඒකෙම කරගි කරගි ඉන්න තමයි යා සාමාන්‍යයෙන් කැමති. ඉතින් ඒ නිසා ඕක ටිකක් මේ හැදෙන්න තින් කාලයක් යනවා. මොකද යාටම තේරනකම් අපි සෑහෙන්න මේ යාගේ පස්සේ ඉන්න වෙනවා. කියන්නේ එයා මේ තටයුත්ත තේරුම් ගන්නකම් හිතන්න මේ හිත කියන්නේ පුංචි දරුවෙක් කියලා, තවත් කෙනෙක් පොඩි කෙනෙක් කියලා. ඉතින් ඒ කාරණාව එයාම තේරුම් ගන්නකම් අපි සෑහෙන්න අගපෙන්වීමක් කරන්න වෙනවා. අපි සෑහෙන්න වීරය මුල් කරගෙන සෑහෙන්න අපි කටයුතු කළා තමයි මේ හදාගන්න සිද්ධ වෙන්නේ. එතෙක් ඉතින් පොඩ්ඩක් අමාරුයි. එතෙක් ඉතින් පොඩ්ඩක් නීරසයි නැත්නම් එතෙක් හරීම කෙනා මේ එයා දුවනවා ආයි අපි ගණන්ලා තිනවා ආයිත් දුවනවා ආයි ගණන්ලා තිනවා ආයිත් දුවනවා ආයි ගණන්ලා තිනවා ඉතින් මේ වගේ හරි යුද්ධයක් තමයි තියෙන්නේ. ඒ නිසා සක්මන් භාවනාව අල්ලගෙන යනවා නම් ඒකෙදි පොඩි රසයක් තියෙනවා නම් Tamanට තේරෙනවා නම් හිත මෙල්ල වෙන ගතියක් තියෙනවා කියලා ඒකේ වැඩිපුර යෙදෙන්න ටික ටික ටික අපිටම ගෙදර ගිහිල්ලත් පුළුවන් නම් මේ සක්මන් භාවනාව වගේ දෙයක් හොඳට පුරුදු කරන්න පුරුදු කළා ඒකෙන් හොඳට හිත එකඟ කරගෙන ඊට පස්සේ අපි ඉඳ ගන්නවා නම් පරයන්ක භාවනාවට එනවා නම් අන්න ඊළඟට අර සක්මණෙන් හදාගත්ත සතිය නිසා නිසා නැත්නම් සක්මණෙන් හදාගත්ත එකඟතාවය නිසා ඉඳගෙන කරන භාවනාව ඊළඟට සාර්ථක වෙනවා. මොකද එතකොට නිකාං ඔහෙ වාඩි වුණා නෙමෙයි සක්මණෙන් යම් පමණකට හිත එකඟතාවයක් හදාගෙන ඒ හදාගත්ත හිත තමයි දැන් අපි ඊළඟට තවදුරටත් එකඟ කරගන්න හදන්නේ ඉඳගෙන කරන භාවනාවේදී අන්න එතකොට සාර්ථක වෙන්න තියෙන හැකියාව හුඟක් වැඩි. ඒ නිසා අධෛර්ය වෙන්න එපා. ඉතින් අපි හැමෝම ඔතනින් තමයි පටන් ගන්න. meditation experience Sitting meditation. Today I sat cross-legged with my hands on my lap. As soon as I crossed my eyes, I focused on my breathing. But after a few minutes, my knee joints started being restless. So I changed my position. My mind wandered into the past, but with force. With force, I brought it back. Soon my neck started paining, but I held back. I felt really relaxed after some time. Questions. Uh, is it okay to move our position while meditating? Yeah, it is okay, but uh, I mean, don't move it in every five five minutes. <laughs> then, <laughs> then you are just changing the posture constantly or frequently. Rather, if you can maintain it at least for 15 minutes, then you can change it say another 15 minutes you are in that next posture then you can even if it is necessary you can change it again so likewise at least you better maintain it at least for 15 minutes that is all right but slowly slowly actually mind or rather the body get adjusted and body get somewhat like seasoned for this process and then uh, actually the body is giving enough support to maintain your posture so till that you can change the posture but not quite often but maybe after 15 minutes time has drawn some nice uh, pictures also. right, right. <laughs> uh, walking meditation. Today I placed my hands behind my back and focused on my legs. While I was meditating, my mind wandered away, so I stopped right where I was and focused again. Questions. Can we stop in the middle of the Sakman Maluva? Can, no problem Uh, if you feel that, uh, suppose while walking you get too much distracted and you want to just stand still and come back to yourself, very much like again compose yourself, then doesn't matter. You can do that technique also. Uh, and some i mean uh, once you are i mean familiar with the process once you are successful no need to stop like that you can continue the whole whole distance පරයන්ක භාවනාව පරයන්ක භාවනාව ඊයට වඩා රසවත් බව අද වැටහුණි. ඉරියව්ව තවමත් බාධා පැමිණෙව්වද එය යටපත් කර ගැනීමට මද හැකියාවක් ඇතයි සිතමි. නමුත් තවමත් සිත ඒමේ අත දුවයි. නමුත් ධෛර්යවන්ත වී කෙසේ හෝ පරයන්ක භාවනාව ප්‍රගුණ කරමි. සක්මන් භාවනාව. සක්මන් භාවනාව ඊට රසවත්ය. සිත විනාඩියකට හෝ එක දිගට එක් අරමුණක පවත්වා ගත හැකි නම් ඒ සක්මාවන් භාවනාව තුලිනි. ඒ නිසා දැනට සක්මන් භාවනාවට ප්‍රමුඛත්වය දෙමි. භාවනාව පවත්වගෙන යන්නට අරමුණු කරගන්නේ පොළව හා ගැටෙන යටිපතුල්ය. සක්මන තුලින් සතිය වැඩිම පහසුවයි සිතමි. ප්‍රශ්නය ස්වාමින් වහන්සේ භාවනා කිරීමේදී සිත වර්තමානයේ රඳවා තබා ගැනීමට භාවනා කරන විට ඇසෙන ශබ්ද වරහන් ඇතුළේ කුරුල්ලන්ගේ හඬ අරමුණු කරගත් වෙමි. එය වර්තමානයේ රැඳීමට පහසුදායක යයි දැනේ. මිහි වරදක් ඇතිද? අතරම මෙහෙම කියන්න පුළුවන් අපිට ඇත්තටම සතිය දියුණු කරන්න පටන් ගන්නකොට අපි සාමාන්‍යයෙන් හුඟක් එළියේ තියෙන අරමුණු වලට වඩා අපේ අභ්‍යන්තර අරමුණු හරහා තමයි යන්න උත්සාහත් වෙන්නේ. ඒ කියන්නේ අපිට අභ්‍යන්තර අරමුණක් ගත්තාම දැන් උදාහරණයක් වශයෙන් දැන් කුරුල්ලන්ගේ සද්දයක් කියන එකේ තියෙනවා එක්තරා සමහර සමහර කුරුල්ලන්ගේ ටිකක් ලස්සන සද්දයක් තියෙනවා. සමහර අයගේ ඒ තරම්ම ලස්සන සද්දයක් නැහැ. ඒ ඔය වගේ දේවල් වලින් හිතේ යම් පමණක කෙලස් ප්‍රමාණයක් ඇති කරන්න පුළුවන්. يعني හිත ටිකක් ඇදිලා වගේ තමයි ඒකේ ඉන්නේ. දැන් උදාහරණයක් කියනවනම් මම මේ ටිකක් වැඩි කළා උදාහරණයක් කියනවනම් හිතන්න ඕගොල්ලෝ රූපවාහිනියක් දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මේ රූපවාහිනිය පෙන්වන යම් චිත්‍රපටියක්. දැන් මේකේ ඉතින් ඉන්න ඒ තරම් ව්‍යායාමයක් දරන්න ඕනේ නැහැ. වෙහෙසක් දරන්න ඕනේ නැහැ. හිත විසින්ම ඉන්නවා. හැබැයි අන්තිමට මොකද වෙන්නේ? අපි සම්පූර්ණයෙන්ම අර චිත්‍රපටිය ඇතුළට යනවා. චිත්‍රපටියේ දැන් අපිත් ඉන්නවා. අපිත් ඒගොල්ලෝ අඬනකොට අපිත් අඬනවා, hina වෙනකොට අපිත් hina වෙනවා, උඩ පනිනකොට අපිත් උඩ පනිනවා. ඔන්න සම්පූර්ණයෙන්ම චිත්‍රපටිය ඇතුළේ අපිත් රඟපානවා. ඔන්න වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් අපි මේ හුස්ම රැල්ල දිගේ ඉන්නකොට ඔය මොකක්වත් කරන්න බෑ. හැබැයි ඉතින් අපිට නිදිමතයි. මොකද ඒ තරම් හරීම ඒකාකාරී අරමුණක් තියෙන්නේ. කියන්නේ කෙලස් අඩු අරමුණක් මෙතන තියෙන්නේ. ඒකයි ඒකයි ඔතන තියෙන වෙනස. අපිට එළියේ යම් යම් මේ මේ ටිකක් හිත බඳන අරමුණු තියෙන්න පුළුවන්. නමුත් ඒක පොඩ්ඩක් අර කෙලස් බරිත නිසා අපිට මේ අපේ ඇතුලෙන් දියුණු කරගත යුතු ගුණධර්ම දියුණු කරගන්න ඒ තරම්ම සහයක් ලැබෙන්නේ නැහැ. හැබැයි මේ ඉතින් සමහර අපි තුමු නිකන් සාමාන්‍ය ඔහේ කම්පනයක් තියෙනවා. නිකන් ඒ තරම්ම හිත අඳ බඳ ගන්නා දෙයක් නෙමෙයි. හිතේ මොකක් හෝ පුංචි සද්දයක් ඇහෙනවා. ඒක වගේ නිකන් සාමාන්‍ය يعني බොහොම ඒකාකාරී වගේ සද්දයක්. ඒවා හැම ඉතින් ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි දැනට හොයාගෙන තියෙනනම් ඇත්තටම මේ ශාරීරිකව අපිට දැනෙන දෙයකින් තමයි සාමාන්‍යයෙන් අපි පටන් ගන්නෙ. මොකද මේ ශරීරයේ අභ්‍යන්තරයට තමයි අපේ හිත එතකොට ඒක රාශී වෙන්නේ. හිතන්න අපේ හිත කියලා කියන්නේ සම්පූර්ණ ශක්ති විශේෂයක් නම් මේ ශක්ති විශේෂය දැන් හැම තැනම විසිරලා තියෙන්නේ. නමුත් අපි දැන් මේ කය ඇතුලේ තියෙන යම්කිසි ස්වාභාවික ක්‍රියාදාමයකට අපි හිත ගන්නකොට ගන්නකොට ගන්නකොට නැවත නැවත මේක කරන්න කරන්න කරන්න කරන්න අර මුළු වටපිටාවෙම විසිරලා තිච්ච ශක්තිය ඔක්කොම ටික දැන් ඒක රාශී වෙවි ඒක රාශී වෙවි හරියට නිකන් අපි තුලටම එනවා වගේ දෙයක් සිද්ධ වෙනවා. අන්න ඒක නිසා මේ කායික වශයෙන් දැනෙන අරමුණක් තමයි සාමාන්‍යයෙන් ගන්නෙ. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමින් වහන්සේ පාරයන්ක භාවනාව ඊයේ දිනේට වඩා අද දින හිත සංසුන් කර ගැනීමට හැකියිය. නමුත් සිත නිතර විසිරේ. සිත අයාලේ ගිය විට සිත අයාලේ ගිය බව දැනුන සැනින් යලිත් පිම්බීම හැකිලිම දෙස බැලුවෙමි. යලිත් ස්වල්ප වේලාවක් හිත සංසුන් කර ගැනීමට හැකිවිය. සක්මන් භාවනාව. පරයන්ක භාවනාවටත් වඩා මා කැමති සක්මන් භාවනාවටයි. සක්මන් භාවනාව කරන විට වඩා වැඩියෙන් හිත සංසුන් වේ. එක් කකුල පාපිස්ස මතද අනිත් කකුල ටයිල් මතද තැබීමෙන් දෙපයට දැනෙන උණුසුමත් රළු බවත් හා සුමට බවත් සීතල බවත් හොඳින් හඳුනා ගත්ෙමි. සිසිල් බව දැනෙනුයේ යටිපතුල මද වේලාවක් තබා ගැනීමෙන් පසුවය. ඒ යටිපතුලෙන් ඇතුල් වී මදක් ඇතුළට கிඳා බහිනෝ දැනුනි. කකුලේ ඉස්සෝසනින් සිසිලස පහව යයි. ගැටලුව භාවනා කරන බොහෝ වේලාවට නිදිමත සෑදෙයි. පරයන්ක භාවනාවේදී මෙන්ම සක්මනීයේදී නිදිමත නිදිමත එයි. නමුත් පෙර දින නිදිවැරීමක්ද නොතිබුණි. එලෙස නිදිමත එීම වළක්වා ගැනීමට කුමක් කළ යුතුද යන්න පහදා දෙන්න. <laughs> අ පොඩක් කෝපි ටිකක් ඉන්න බොන්නත් පුළුවන්. <laughs> පරක්කේ පටන් ගන්න කලින් කෝපි ටිකක් එහෙම වීලා නැත්තම් ඔන්න හොඳට රස්නෙන් තේ ටිකක් බීලා ඉතින් වැඩේ පටන් ගන්නත් පුළුවන් ටිකක් ඔරොත්තු දෙනවා. හැබැයි ඒක එච්චරම සාර්ථක ක්‍රමයක් නෙමෙයි. ඇත්තරම කියනවා නම් ඒ නිදිමත මේ අපිට විතරක් නෙමෙයි මේ මුගලන් මහරහතන් වහන්සේට පවා රහත් වෙන්න කලින් තිබිලා තියෙනවා. ඒ හින්දා මේ අපිට විතරක් තිබිච්ච ප්‍රශ්නයක් නෙමෙයි. තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා එච්චරම බය වෙන්න එපා. ටික ටික ඒ කියන්නේ ඔය නිදිමත කියන්නේ මෙහෙම තේරුම් ගන්න. දැන් අපේ හිත වැඩ කරන එක්තරා අන්දමක රටාවක් තියෙනවා. දැන් මේ හිත අවදි කරලා තියෙන්නේ එක්ක ඔන්න අපිට කේන්ති ගිහිලා තියෙන වෙලාවක අපේ හිතට කේන්ති ගිහිලා තියෙන වෙලාවක අපිට නිදා ගන්න පුළුවන්ද? හොතටම කේන්ති ගිහිලා තියෙන්නේ. නිදා ගන්න ගියොත් නිින්දයයිද? සාමාන්‍යයෙන් නිින්දයක් නැහැ. මොකද මේ කේන්තිය හැමතිස්සම අවිස්සලා තියෙන. ඒක නිින්දයක් නැහැ. ওই පැත්තම තමයි අපි සාමාන්‍යයෙන් කවුරු හරි ගැන ඉතින් කියන රාගසිතුවිල්ලක් තියෙනවා නම් ඒත් නිින්දයක් නැහැ. ඉතින් ඔය වගේ මේ ඊළඟට තව පැත්තකින් අපි හිත හොඳටම විසිරලා දැන් එහෙ දුවනවා මෙහෙ දුවනවා එහෙ දුවනවා මෙහෙ දුවනවා එහෙම නිදාගන්න ගියොත් ඒත් නිින්දයක් නැහැ. ඊළඟට අපි හිතමු මොකක් හරි ගැන ලොකු සැකයක් ඇති වෙලා තමන්ගේ යාළුවෙක් ගැන කවුරු හරි ගැන ලොකු සැකයක් ඇති වෙලා ඕකම හිතේ දුවනවා නම් ඒත් නිින්දයක් නැහැ. ඔය එකක්වත් නැත්තම් තමයි හොඳට නිින්ද යන්නේ. ඉතින් මේ භාවනාවෙන් අර අර මුලින් කියපු ඒ කාරණා හතර කාමච්ඡන්ද ව්‍යාපාද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා ඔය අපිට වල සාමාන්‍යයෙන් කරන නීවරණ කියලා. ඔන්න ඔය නීවරණ ටික යටපත් වුනහම තමයි නිින්ද යන්නේ. ඉතින් හැබැයි අපි ප්‍රශ්නේ වෙන්නේ ඔය ටික යටපත් වුණාට පස්සේ නිදා ගන්නවා කියන්නේ නිින්ද යනවා කියන්නේ අපිට ලොකු පාඩුවක්. මොකද ඔය ටික යටපත් කරගත්තට පස්සේ තමයි හිත අවදින් තියන්න ඕනේ. මොකද අපි දැන් අන්තිමට වෙන්නේ අර ඒ ප්‍රධාන නීවරණ ටිකක් යටපත් කරගන්නවා. හැබැයි අපි අහු වෙනවා තීන මිද්දේ කියන නීවරණයට. අහලා ඇති සමහර තීන මිද්දේ කියන්නේ මේ හිත නිකන් හකුලවන ගතියක්, හිත නිකන් සංගවන ගතියක් තමයි ඒකේ තියෙන්නේ. ඉතින් අපි ඒකට අහු වෙනවා. ඉතින් කාලයක් ගියාට පස්සේ අපි තේරුම් ගන්න කොහොමද දැන් මේ හිත බොහොම නිස්කලංකලා තියෙද්දි, නිශ්ශබ්ද වෙලා තියෙද්දි අර වගේ හිතේ ද්වේෂයක්, රාගයක්, විසිරිච්ච ගතියක්, සැකයක් මේ මොකක්වත්ම නැතුව බොහොම සංසුන් වෙලා තියෙද්දී නිදාගන්නෙත් නැතුව කොහොමද අවදියෙන් ඉන්නේ. ඉතින් ඒක ටිකක් ටිකක් කාලයක් යනකොට ඉතින් මොක පුරුදු වෙනවා. ඒ හින්දා දිගට කරගෙන යන්න නිින්ද නිදිමත එනවා කියලා එක පාටම නැගිටින්නත් එපා. ඊළාට එක පාට අතපය හොල්ලන්න නැගිටින්න නැත්තම් හයියෙන් හුස්ම ගන්න ඔය මොකක්වත් කරන්න එපා. ඒ යන රටාවට එහෙම යන්න දෙන්න. සමහරවිට ඉතින් අද නිින්ද ආවේ, හෙටත් නිින්ද ආවේ, අනිද්දාත් නිින්ද ආවේ. හැබැයි කාලයක් ඔක කරනකොට කරනකොට කරනකොට Tamanට තේරෙනවා අපි හිතමු දැන් පරයන්ක භාවනාව ගැන ගත්තොත් අපි හිතන්න අපිට නිින්ද යන්න ඔන්න විනාඩි 20ක් ගත වුණා. ඊළඟට ඔන්න අපි දන්නේ නැහැ විනාඩි 10ක්ම ඔන්න අපි නිදාගෙන ඊපස්සේ ඊළඟත් ආයි තව විනාඩි 10ක් අපි අවදියෙන් හිටියා. හිතන්න කාලයක් යනකොට අපි විනාඩි 20ක් නෙමෙයි ඔන්න විනාඩි 25ක්ම අවදියෙන් ඉන්නවා. විනාඩි 5ක් හැබැයි නිින්ද යනවා. ඊපස්සේ ආයෙත් අපි අවදියෙන් ඉන්නවා. ඊළඟට වෙන්නේ මොකද්ද? විනාඩි 25ක් නෙමෙයි ඔන්න විනාඩි 30ක්ම අවදියෙන් ඉන්නවා. ආයෙ දැන් නිින්දට යන්නෙම නැහැ. අන්න වගේ පොඩ පොඩ අර නිදිමත කියන කාල පරිච්ඡේදය පොඩ පොඩ තරණය කිරීමක් තමයි වෙන්නේ. ප්‍රශ්නය පරියංක භාවනාව. ආනාපාන සති භාවනාවේදී මම ආශ්වාස ප්‍රාශ්වාස දෙක සතියෙන් එය ගැටෙන ස්ථානය හා ආශ්වාස හා ප්‍රාශ්වාස වල ඇති වෙනස්කම් දෙස බලන්නෙමි. අතරමඟදී යම් සිතුවිල්ලක් හෝ වේදනාවක් ආවිට එය වේදනාවක් යනුවෙන් මෙනෙහි කරමි. මා වේදනාව තුනී වනතෙක් එසේ මෙනෙහි කළ යුතුයද? නැත් නැත්නම් වේදනාව තිබියදීම හුස්ම දෙස අවධානය යොමු කළ යුතුයද? සාමාන්‍යයෙන් ඉතින් වේදනාවක් දිහා බලන නම් අපේ හිතේ යම් එකඟතාවයක් තියෙනකොට බලන එක තමයි හොඳ. නැත්නම් අපි දන්නේම නැහැ වේදනාවත් එක්ක ගැටෙනවා. මේක හරිම කරදරේ. මේ වාඩි වුණ ගමන් වේදනාවක් ආවා. මේක යන්නේත් නැහැ. කොච්චර දැන් බලන් හිටියද ඒත් යන්නේ නැහැ. දැන් යයි, දැන් යයි කියලා ඔන්න කැටි කැටි තමයි ඉන්නේ. ඒක හරියන්නේ නැහැ. අපිට හැබැයි අපි හිතන්න අපි හොඳට ආනාපාන සතියෙන් හිත එකඟ කරගෙන හිතේ හොඳ ඒකාග්‍රතාවයක් හදාගෙන ඉන්දැද්දි වේදනාවක් පහළ වුණොත් එතකොට අපේ හිතේ හැදිච්ච උපේක්ෂාවක් තියෙනවා. අපේ හිතේ හැදිච්ච යම් පමණක එකඟතාවයක් තියෙනවා, උපේක්ෂාවක් තියෙනවා. අන්න එතකොට මේ වේදනාව හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. හොඳින් බලාගෙන ඉන්න පුළුවන්. ඒ බලාගෙන ඉන්නේ අර දැන් ඇයි දැන් ඇයි කියලා නෙමෙයි. මේක බලන් ඉන්නේ දැන් මේ මොකද්ද මේ වේදනාව කියන්නේ? මේ කොහොමද පටන් ගන්න? මේක මේ මේ තැනම තියෙනවද? ඊට පස්සේ මේක හරියට නිකන් ගුලියක් වගේ තියෙනවද නැත්නම් මෙතන මේ පොකුරක් වගේද තියෙන්නේ? මෙන්න මේ වගේ වේදනාවේ ස්වභාවය හොඳට තේරුම් ගන්න තමයි දැන් මෙතෙන්දි බලන්නේ. එතකොට මේ ලොකු ආකල්පමය වෙනසක් තියෙනවා මෙතන. ඒ නිසා එක පාටම වේදනාව බලන්න යන්න එපා. ටිකක් පුළුවන් තරම් මේ ආනාපාන සතිය නම් කරන්නේ ආනාපාන සතිය තුළ වැඩි වෙලාවක් ඉන්න. අපි හිතන්න විනාඩි 10ක් විතර යනකොට ඔන්න පාදයක් හරි දෙනවා වේදනාවක් එනවා පුළුවන් නම් ආනාපාන සතියේම හිත තියාගෙන මේ පාදය පොඩ්ඩක් වෙනස් කරලා මේ වේදනාව මගහරවගෙන දිගට ආනාපාන සතියේම යන්න පස්සේ අවස්ථාවක් එනවා හොඳට මේ වේදනාවන් නිරීක්ෂණය කරන්න කමඨහන් අධ්‍යක්ීම් පරයන්ක භාවනාව අවසරයි ස්වාමින් වහන්සේ අද මම භාවනා ශාලාවට පැමිණ පහසු ආකාරයට ඉඳගෙන ඇස් අඩවන් කරගෙන භාවනාව ආරම්භ කරමි. මගේ මූල කමටහන වන්නේ ආනාපාන සතියයි. මම මගේ හුස්ම වැටෙන දිහා විනාඩි 5ක් 10ක් අතර කාලයක මගේ සිත අනාගතයට ගිය බව මගේ හිතේ මතක තියන් විනාඩි 2ක් 4ක් කාලයක මම අතීතයේ හෝ අනාගතයේ අතරමං වී සිටිමි. මම තවත් උත්සාහවත් වී මගේ වැඩවලට පුළුවන් තරම් හොඳින් කිරීමට බලාපොරොත්තු වෙමි. සක්මන් භාවනාව. මම පළමුව ලනුපැදුර අසලට ගොස් සක්මන් භාවනාව පටන් ගත්ෙමි. මම වම දකුණ වම දකුණ යයි මෙනෙහි කරමින් ගමන් කළෙමි. මම වම් කකුල ඔසවා තබන විට දකුණු කකුල ඉබේ ඉස්සී බිම් මත වැදෙනවා මම හඳුනාගත්ෙමි. මගේ අත්තේ බර කකුලේ කකුලට මාරු වෙනවද දුටු වෙමි. ලනුපැදුරේ සිමෙන්තියට කකුල තියෙන විට ලනුපැදුර ඒට වඩා රළු ගතිය වැඩිය. ප්‍රශ්නය පරයන්ක භාවනාවේ ප්‍රශ්නය ස්වාමින් වහන්සේ සමහර විට භාවනා කරන විට කම්මැලිකමක් මතුවේ. ඒ නවත්වා ගැනීමට කුමක් කළ යුතුදයි පහදා දෙන්න. <laughs> ඔක්කොට එකම ලෙඩේ තියෙන්නේ. <laughs> මේක ඉච්චර ගණන් ගන්න එපා. දිගටම කරගෙන යන්න. කියන්නේ කම්මැලිකමක් එනවා කියන එක මේකේ ප්‍රතිඵලයක්. ඒකයි අපි තේරුම් ගන්න තියෙන්නේ. කියන්නේ කම්මැලිකම අපි අපි බැලුවොත් මේක සතුරෙක් වශයෙන් බැලුවොත් තමයි අපිට ওই ප්‍රශ්නේ තියෙන්නේ. හිතන්න අර වගේ හිත හිත නිකන් ආවේගශීලී කරන හැම තිස්සම නිකන් විසුරවල හරින හැරමම හරි ප්‍රකෝප කළා තියෙන ස්වභාවය තියෙනකොට අපිට නිින්දයක් නැහැ. නමුත් මේ හොඳට භාවනාව හරහා මේක සමනය කරනවා. මේක තැම්පත් කරනවා. හැබැයි මේ තැම්පත් කරාම තාමත් අපිට ඊටාම තැම්පත් වෙච්ච ස්වභාවය තුල ශාන්ත ස්වභාවය තුල අවදියෙන් ඉන්න පුළුවන් තරමට සතිය දිනු වෙලා නැහැ. ඒකයි ඔතන සිද්ධ වෙන්නේ. නමුත් කාලයක් යනකොට මේ ඊටාම මේ තැම්පත් වෙච්ච ශාන්ත ස්වභාවය තුලත් අවදියෙන් ඉන්න පුළුවන් තරමට සතිය වර්ධනය වෙනවා. අන්න එතකොට ඉතින් ඕක තරණය කරගන්න පුළුවන්. ඒ හින්දා කම්මැලි වෙනවා කියන එක මේකේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. කම්මැලිකමක් ඇති වෙනවා කියන එක, ඈනුමක් යනවා කියන එක, පොඩ්ඩක් ඉරා වැටෙනවා කියන එක සිද්ධ වෙන දෙයක්. හැබැයි කාලයක් යනකොට මේ දේ සම්පූර්ණයෙන්ම නැති වෙලා හොඳ අවදියෙන් ඉන්න පුළුවන් ගතිය හැදෙනවා. ඉතින් ඉතින් පොඩ්ඩක් ඉවසගෙන යන්නයි තියෙන්නේ. පරයන්ක භාවනාව. මම ඊයේ සවස භාවනා කරන විට මාගේ සිත අතීතය අනාගතය ඔස්සේ ගමන් කළද මද වේලාවකින් ඒකාකාරීව හුස්ම හුස්ම ආශ්වාස ප්‍රාශ්වාස කරන ආකාරය කෙරෙහි හිත යොමු කළ හැකි විය. හිත එක් අරමුණක තිබෙන විට ටිකෙන් ටික මගේ ශරීරයේ දැඩි ද්‍රව්‍යයකින් ඇති යන බව දැනෙන්නට විය. මට තේරෙන හැටියට කිව්වොත් කකුල හිරිවැටි ඇති විටදී අපි කකුල බිමින් තිබ්බද ඒ යම් කිසි දෙයක් මත තිබෙන ලෙස අපිට දැනෙන ආකාරයෙන්ම මගේ මුළු ශරීරයම එලෙස දැනුනි. ඒ මොහොතේ හුස්ම ගැනීමද දැඩි අපහසු බවක් දැනුනි. වරහන් ඇතුළේ තියෙන ආශ්වාසයේදී මෙන්ම ප්‍රාශ්වාසයේද දැඩි බවක්. කෙසේ හෝ පර්යංක භාවනාව වේලාව අවසන් වූ බැවින් ඒ අවසන් වූද මට ඒ ඔසේ ගොස් ඉදිරි සිදුවීම් ගැන කුතුහලයක් ඇති වුණෙමි. නමුත් අද දිනේදී මට කිසිම දෙයක් දැකගත හැකි නොවුනද යම් සුදු පැහැති පුළුන් වැනි දෙයක් මා ඉදිරියෙන් එහාට මෙහාට පාවී යනමෙන් දුටුවෙමි. කීප වරක් දුටු අතර එය නැති වී ගොස් මගේ කකුලක වේදනාවක් දැනී මම භාවනාවෙන් මිදුණෙමි. සක්මන් භාවනාව ඊයේ දිනේ ලනුපැදුරේ සක්මන් කරන විට පාදයේ තබන ආකාරය මෙනෙහි කළෙමි. දකුණු කකුල තබන විට විලුඹ පතුල යන ආකාරයෙන් තබා පාදයේ ඔසවන විට ඇඟිලි තුඩු වලට බර තැබුවෙමි. දකුණු කකුල ඔසවන විට වම් කකුලේ විලුඹ තැබීම සිදු කළෙමි. ලනුපැදුරේදී තැබූ කකුල ඔසවන විට කකුල ඇඟිලි වරහන් ඇතුලේ විශේෂයෙන් මහපට ඇඟිල්ලේ සියුම් වේදනාවක් දැනුනි. නමුත් අද උදෑසන වැලිමලුවේ ඇවිදින විට ලනුපැදුරේදී දැනුණු වේදනාව නොදැනුනි. මට දැනුණු ආකාරයට නම් වැලිමලුව ලනුපැදුරට වඩා යෝග්‍ය බවය. ගැටලු පරයන්ක භාවනාව සම්බන්ධයෙන් කලින් දින පරයන්ක භාවනාවේදී අත්දකපු දෙයම බලාපොරොත්තුෙන් නැවත භාවනා කිරීම යෝග්‍යද? පහදා දෙනසේක. ඇත්තටම එහෙම බලාපොරොත්තුෙන් යන එකම භාවනාවට බාධාවක් වෙනවා. ඒ කියන්නේ අපි හිතන්න මොකක් හරි මෙන්න මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කිය කිය අපි හිත හිතා භාවනා කරන්න ගියාම අපේ හිතේ හරි ලොකු බරක් තියෙනවා මේක බලාපොරොත්තුවක් තියෙනවා. ලොකු අපේක්ෂාවක් තියෙනවා. මේ අපේක්ෂාවම අර හිත බොහොම නිදැල්ලේ ස්වාභාවිකව වර්ධනය වෙන්න තියෙන අවස්ථාව නැති කළා දානවා. එහෙනම් හිතන්න මේ සම්පූර්ණ මේ විවෘත භාවයකින් අපි යන්න ඕන. නැත්නම් ඔකට සාමාන්‍යයෙන් කියනවා ආදුනික මනසක් කියලා. beginners mind කියලා කියනවා. සම්පූර්ණ ආධුනික මනසකින් තමයි අපි පටන් ගන්නෙ. මේ හීයට වඩා හොඳ අත්දැකීමක් අද ලැබෙන්න තියෙවි. නිසා අපි තමයි ඊයේ හම්බුනේ පොඩි අත්දැකීමක්. අපි ඒක බලාපොරොත්තුෙන් ඒකෙන් ලොකු බරක් ඇති කරගෙන භවනා කරන්න ගත්තොත් ඒක හම්බෙන්නේ නැහැ. ඒ වෙනුවට ඊ එක හම්බුණා. ඒක එතනින් අවසానයි. අද සමාහට ඊට වඩා හාත්පසින්ම වෙනස් අත්දැකීමක් ලැබෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සම්පූර්ණ විවෘත භාවයකින් පටන් ගන්න. හොඳට අර මේ කවදාවත් භවනා කරපු නැති කෙනෙක් වගේ බොහොම ආදුනික මනසකින් බොහොම සරල මනසකින් මේ මුකුත්ම නොදන්න කෙනෙක් විදිහට පටන් අරගෙන යන තරමට මේ භවනාව මේ වැඩෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව මම භාවනාව කලිනුත් නිවසේදී උදේ නැගිට විනාඩි 20ක් පමණ පුරුදු කර තිබෙනවා ආනාපාන සති භාවනාව පුරුදු කරමි නමුත් හිත එක්තැන් කර ගැනීම ඉතා අසීරුයි විවිධ අරමුණු ඔස්සේ යනවා 29 වෙනි දිනට යෙදී ඇති විභාගයක් නිතර මතක් වෙනවා <laughs> බොහෝ විට නිදිමත දැනෙනවා සක්මන් භාවනාව සිත දෙපා වලට වම දකුණ ලෙස යෙදවුවොත් ඇතැම් විට සිත අයාලේ ගොස් ඇති බව දැනගන්නේ ඊතා කල් ගොසින්. ප්‍රශ්නය. මට මෙසේ ඉක්මනින් සිත පිට යාමට හේතුව වීර්ය මදි බවද? නෑ නෑ විභාගේ තියෙන එක. 29 <laughs> වෙනිදා විභාගේ තියෙනවා නම් ඕක ලොකු බරක්. ඉතින් එතකොට අර විභාගෙම මතක් වෙනවා. ඉතින් ඕක තමයි ප්‍රශ්නේ. හැබැයි මෙහෙම හිතන්න. දැන් අපි 29 වෙනිදා විභාගය ගැන අද හිතුවා කියලා ඒ තරම් ප්‍රයෝජනයක් නෑ. ඉතින් අපි අපේ කටයුත්ත කරන්න ඕනේ, කියන්නේ පාඩම් කරන්න ඕනේ, ගණන් ටික හදන්න ඕනේ. ඒ අපේ සූදානම සිද්ධ වෙන්න ඕනේ. නමුත් අපි ඕකෙන් හිතින් හද හදා මෙහෙම වෙයි මෙහෙම වෙයි කියලා අපි ඒකෙන් ආතතියක් හදා ගන්නවා කියන එක තේරුම් ගන්නෑ. ඒ හින්දා Taman තේරුම් ගන්න විභාගයේ තියේවි. නමුත් ඒකේ සූදානම් වීම නැත්නම් ඒ සඳහා කළ යුතු දේ මම අද කළා. ඊට පස්සේ මම මගේ හිත සැහැල්ලුවෙන් තියාගන්නවා. මොකද අපේ හිත හොඳින් සැහැල්ලුවෙන් තියාගත්තොත් හිතේ හොඳට ඒකාග්‍රතාවයක් හදාගත්තොත් විභාග සාර්ථකව කරන්න පුළුවන්. දෙවැනි ප්‍රශ්නය භාවනාව හරියට නොවැඩෙනවා නම් ඒ සඳහා හේතු මොනවාද? ඔව් විවිධ හේතු තියෙනවා ඉතින්. එකක් තමයි ඉතින් අපිට ඔය කයින් ලැබෙන මේ සහයෝගය. ඒ කියන්නේ අපි සමහරවට ඒ තරම්ම සුදුසු නැති එක්කෝ එක්කෝ වීරය අධික ආසනයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඉඳගත්ත ගමන්ම මේක රිදෙනවා. ඇඟපතම ඔක්කොම රිදෙනවා. එහෙමනම් මේක වැඩෙන්නේ නැහැ. ඒ හින්දා අපි මුලින් ටිකක් හොඳ පහසු ආසනයක් තෝරගන්න ඕනේ. කියන්නේ ඉඳගත්තාම යම් පහසුවක් සුවයක් අපිට දැනෙන්න ඕනේ. අනේ පහසුව සුවය තමයි ටික ටික ටික වර්ධනය වෙලා කායික වශයෙන් මානසික වශයෙන් මේක ඒකාග්‍රතාවයක් දක්වා අද්දි වෙන්නේ. ඒ නිසා ඉස්සෙල්ලා බලන්න තමන් වාඩිලා ඉන්න මේ ඉරියව්ව හොඳද කියලා. ඊළඟට තමයි අපි අපි තුමු වාඩි වීම ගැන නම් කතා කරන්නේ. කියන්නේ වාඩි වීමට කලින් අපි ගත කර ගත කළ කාලය අපි නිකන් අනිත් අයත් එක්ක කතා බහ කර කර තේරුමක් නැති දේවල් වලට හිත යොද යොදා එහෙම නැත්නම් අපි හිතමු මොකක් හරි වෙන රූපවාහිනී දෙයක් බලබලා හිත බොහොම මේ මේ කැළඹෙන දේවල් බලබලා අහහානම් හිටියේ ඊට පස්සේ ඉතින් වාඩි වුණාට පස්සේ අනිවාර්යයෙන්ම ඒ ටික ඔලුවට එනවා. එතකොට සම්පූර්ණයෙන් අසාර්ථකයි. ඊළඟට අපි හිතමු මොකක් හරි ලොකු වැඩක් කරන්න තියෙනවා. දැන් ඔය කිව්වා වගේ විභාගයක් හරි මොකක් හරි ලොකු වැඩක් කරන්න තියෙනවා. කියන්නේ අපි හිතමු ගෙදර වැඩක් කරන යෙදලා තියෙනවා. ඉතින් අර ඒක තියෙද්දි අපි ඒක මේ තාම ඉවර නැහැ. ඒක හැබැයි කරන්න තියෙනවා. අපි හිතන අදම අනිවාර්යෙන්ම කරන්නත් තියෙනවා. අපි ගිහිල්ලා වාඩි වෙනවා. හැබැයි භාවනා කරා. හැබැයි භාවනා කරන්න වාඩුනහම අරකමයි ඔලුවට එන්නේ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ඉඳගෙන කරන භාවනාවට වඩා හුඟාක්ම සුදුසි ඉස්සෙල්ලා සක්මන් භාවනාවකට ගිහිල්ලා හිත එකඟ කරගෙන ඊළඟට ඉඳ ගන්න එක. මොකද සක්මන් භාවනාවේදී අපේ හිතේ ගොඩනැගිලා තියෙනවා නම් මේ වෙනකොට යම්කිසි ආතතියක්. හිතේ ගොඩනැගිලා තියෙනවා නම් යම්කිසි අනවශ්‍ය නිකන් මේ මේ ශක්ති විශේෂයන් හිත ඇතුලේ නිකන් කය ඇතුලේ මේවා හිර වෙලා තියෙනවා නම් අර හොඳට සක්මනක් තුල එහාට මෙහාට යාම හරහා ඔය ටික සම්පූර්ණයෙන්ම නිකන් ශරීර මේ පරිසරයට මුදා හැරීමක් සිද්ධ වෙනවා. ශරීරය හොඳට මේ සමබර වීමක් සිද්ධ වෙනවා. හිතත් සමබර වෙනවා. අර ඒ වගේ හදාගත්ත සමබරතාවයකින් අපි ඉඳගත්තා නම් අන්න සෑහෙන සාර්ථක වෙනවා. ඒ නිසා අපි කොහොමද එදිනදා ජීවිතේ ගත කරන්නේ කියන එක සෑහෙන බලපානවා. ඒකට අපි සාමාන්‍යයෙන් සම්මා ආජීව කියලා කියනවා. අපි ජීවිතා ජීවිතේ පවත්වන්නේ කොහොමද? අපි ඇසුරු කරන්නේ කවුද? ඉතින් ඔය වගේ දේවල් හුඟක් බලපානවා ඇත්තටම මේ භවනාවට. අපි හිතන්න අපි කිසිම සුදුසු නැති අයත් එක්ක নানা ප්‍රකාර දේවල් කතා බහ කර කර නරක දේවල් කර කර ඉන්නවා නම් ඉතින් මේක භවනාව සාර්ථක වෙන්නේ නැහැ. ඒක එතන තමයි ඇත්තටම අපි ඊයේ අර ධර්මදේශනාදී සාකච්ඡා කරපු සීලේ පැත්ත මුල් වෙන්නේ. අපි අපේ ජීවිතේ බොහොම කාටවත් වරද්දක් වෙන්නේ නැතුව අපිටත් වැරද්දක් කරගන්න තු අපි බොහොම සාමකාමීව ගත කරනවා නම් අන්න හරි පහසුවෙන් හිත එකඟ කරගන්න පුළුවන්. ඊළඟට අපිට අපි ගැන සතුටක් තියෙනවා නම් ඒකත් ලොකු මේ ලොකු පිටුවහලක් වෙනවා. අපිට වාඩුණාම තේරෙනවා නම් මගේ අතින් කිසි වැරද්දක් වෙලා නැහැ. අපි තුමු දරුවෙක් නම් හිතන්නේ ආ හිතනවා අම්මයි අම්මගෙනුත් තාත්තගෙනුත් අද මට මොකක්වත් බැනුම් අහන්න උනේ නැහැ. මගේ ගුරුවරුන්ගෙනුත් මට කිසි බැනුමක් අහන්න උනේ නැහැ. මම අද බොහොම සාර්ථකව නැත්නම් අද බොහොම මම යහපත් දරුවෙක් වශයෙන් මම කාලය ගත කළා කියලා Tamanට හැඟීමක් එනවා නම් බොහොම සතුටක් එනවා නම් අද මම මගේ කටයුතු ටික බොහොම සාර්ථකව නිම කළා. නැත්නම් ඉෂ්ට කළා. කියලා තමන්ට තමන් ගැන ඒ වගේ හොඳ ආකල්පයක් එනවනම් සතුටක් එනවනම් අන්න ඒක සෑහෙන්න බලපානවා භවනාවේ සාර්ථකත්වයට. ඒකයි ඒ කියන්නේ මේ භවනාව වැඩෙන්නේ නිකන් හිර කරලා හිර කරලා තද කරලා මේ කරන පමණින් නෙමෙයි වීරය එක එක මේ එක අංගයක් පමණයි මේක වැඩෙන්න නම් හිතේ එක්තරා අන්දමක සංසුම් භාවයක් නැත්තම් ගෙන ආපු ඒ කියන්නේ භාවනාවට කලින් ගෙන ආපු ඒ පරිසරයෙන් ආපු මේ පිටුවහලක් හිතේ සාමාන්‍යයෙන් තියෙන ශාන්ත භාවයක් ඔන්න වගේ කරුණු කීපයක්ම බලපානවා. නිවසේදී මෙය පුරුදු කිරීමට තවත් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මම නම් ආරාධනා කරනවා පුළුවන් නම් ඔයගලන්ට ගෙවල් වල පුංචි සක්මනක් හදාගන්න. මේ වැඩි කියන්නේ ලොකු මේ වීදමක් දරන්න දෙයක් නැහැ. පොඩි මේ තමගේ ගේ ඇතුලේ හරි කමන්නේ පිට හරි කමන්නේ පුංචි තීරුවක් වෙන් කරගන්න. පුංචි තීරුවක් වෙන් කරගෙන ඒකේ ඒ කියන්නේ හොඳට පිරිසුදුව තියෙනවා නම් අපිට මේ බැලුවාම හොඳට තීරුවක් හොඳට පිරිසුදුව තියෙනවා නම් අන්න එතනදී ඒ හිතෙත් ඇති වෙනවා ලොකු පිරිසුදු භාවයක්. සක්මන් මළුව හොඳට අතුගාලා පිරිසුදු තියෙනවා දැක්කහම හිතේ ඇති වෙන ලොකු මේ පැහැදිලි බවක්. ඒකම ඊළඟට භවනාවට පොළඹවන ගතියක්. භවනාවෙන් ආරාධනා කරන ස්වභාවයක් තියෙනවා. සක්මන්ට එන්න කියලා ආරාධනා කරනවා වගේ ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ අන්න හිමීට සක්මනේ ගිහිල්ලා එහාට මෙහාට එහාට මෙහාට යනවා. හිමීට ඊළඟට ටික ටික ටික ටික එතෙන්ට එතෙන්ට අවධානය යොමු කරනවා. වර්තමානයේ හිත ගන්නවා. දන්නේම නැතෝ සෑහෙන්න මේ සතිමත් භාවයක් අපේ හිතේ වර්ධනය වෙනවා. ඒ වගේමයි ඔය අපි හිතමු අපේ ගෙවල් වල ඉන්නවා නම් වයසක ආත්තම්මලා සීයලා එහෙම ඒගොල්ලන්ගේ විවිධාකාර අපි හිතමු කායික ලෙඩ රෝග තියෙනවා නම් අන්න ඒ යටත් ඉතාම සුදුසුයි මේ සක්මන් භාවනාව. ඒ නිසා පුංචි ළමයින්ට විශේෂයෙන්ම සක්මනක් වගේ දෙයක් හරීම ඒකේ තියෙන අර ප්‍රායෝගික ගතිය නිසා පරිසරයත් එක්ක වගේ මිශ්‍ර වෙලා වැඩ වැඩ කටයුත්ත කරන නිසා හරීම ප්‍රබෝධවත්ව කරන්න පුළුවන්. අත්දැකීම් පරයන්ක භාවනාව පහසු ආකාරයට හිඳගෙන මම දැන් මෙතන යනුවෙන් ටික වේලාවක් මෙනෙහි කළෙමි. ඉන්පසුව ආනාපාන සතිය වැඩුවෙමි. ටික වේලාවක් හුස්ම රැල්ල දෙස අවධානය යොමු කරගෙන සිටින විට එක් නාස්පුඩුවකින් වැඩි වායු ධාරාවක්ද අනිකෙන් අඩු වායු ධාරාවක්ද ඇතුල් වෙන බව හා පිට වෙන බව වැටහුණි. මෙසේ ආනාපාන සතිය වඩන අතරතුර පස්වරක් පමණ සිත වෙනත් අරමුණු කරා යොමුවද විනාඩි 1ක් 2ක් අතර කාලයකදී සිත එකඟ කරගත හැකි විය. සක්මන් භාවනාව. පරියංග භාවනාවට වඩා වැඩි වේලාවක් සිත වෙනතකට යොමු වී තිබුණි. වම දකුණ යනින් මෙනෙහි කෙරමින් සක්මන් භාවනාවේ යෙදුමිනි. මම වඩා සක්මන් භාවනාව ප්‍රිය කරමියයි සිතේ. ගැටලුව සක්මන් භාවනාවේදී කළ යුත්තේ වම දකුණ වශයෙන් මෙනෙහි කිරීම පමණක්ද? <laughs> නෑ කිසිසේත්ම නැහැ. يعني මේක වම දකුණ කියලා මෙනෙහි කරන්නේ මුල් අවස්ථාවේ විතරයි. يعني හිත මෙල්ල කරගන්න. දැන් වම දකුණ වම දකුණ කියලා නිකන් එයාට අර ස්ථිර කරලා දෙනවා මේ කායික අත්දැකීම මෙන්න මේකයි මේ වෙලාවේදී සිද්ධ වුනේ. මේ වෙලාවේදී දකුණු පාදේ නෙමෙයි වමම තමයි. වම කියලා හොඳටම ස්ථිරයි කියලා අර හොඳට නිකන් සීලෙක් ගැහුවා වගේ ස්ථිර කරලා දෙනවා මෙන්න මේ වම් පාදේ. මෙන්න මේ දකුණු පාදේ කියලා හිතින් ස්ථිර කරලා දෙනවා. එතකොට හිත එකඟ වෙන ස්වභාවයක් තියෙනවා. හිතන්න කාලයක් මෙහෙම කරනකොට දැන් අපි වම දකුණ කියලාත් කියනවා හිත කොහෙවත් වෙන යන්නෙත් නැහැ හොඳට මේ කෙළවර ඉඳන් එහා කෙළවරට එහා කෙළවර ඉඳන් මෙහා කෙළවරට දැන් අපි තුමු වට 10ක් 15ක්ම දැන් හොඳට මේ කටයුත්ත කරන්න පුළුවන් හැකියාව දැන් Tamanට වර්ධනය වෙලා තියෙනවා. එහෙමනම් ඒ කියන්නේ හිත දැන් පිට යන්නෙත් නැහැ. ගියත් ඉක්මනටම එනවා. දැන් වම දකුණ කියලත් අපි කියනවා අරමුණෙත් තියෙනවා. දැන් ඔන්න පුළුවන් වම දකුණ කියන්නේ නැතුව මේ කටයුත්ත කරන්න පුළුවන්ද කියලා බලන්න. අන්න ඊළඟ පියවරක් වශයෙන් ඕගලන්න පුළුවන්. දැන් දැන් කිසිම වම දකුණ කියලා හිතින් කියවන්නේ නැහැ. ඒ වෙනුවට වම් පාදයේ පොළවේ වදිනවා වදිනකොට ඒ දැනෙන ස්වභාවයත් එක්ක අපි දුන් තද ගතියක් දැනෙනවා. ඒ තද ගතිය තුල හිත පවත්වනවා. එච්චරයි කරන්න තියෙන්නේ. ඊළාට ආහිතන දකුණු පාදයේ පොළවේ වදිනවා. දැන් අපිට තද ගතියක් දැනෙනවා නැත්නම් ගොරෝසු ගතියක් දැනෙනවා. ඒ ස්වභාවය තුල අපි හිත පවත්වනවා. නමුත් හිතින් දකුණ කියලා කියන්නේ නැහැ. ඔන්න අපි මෙනෙහි කිරීම අත්හැරලා දැම්මා. සම්පූර්ණයෙන්ම අර දැනෙන අත්දැකීමත් එක්ක හොඳට එකඟ වෙනවා. හොඳට නිකන් ඒකාත්මීය වුණා. ඔය දේ කරන්න පුළුවන් නම් ඕගොල්ලන්ට තවත් මේ සක්මණෙන් තවත් ලොකු සැහැල්ලුවක් දැනෙමි නිකන් වෙනමම තත්වයකට ගියා වගේ. දැන් මොකක්වත් ඔළුව පැත්තෙන් හිත පැත්තෙන් එනව වෙනුවට සම්පූර්ණයෙන්ම නිකන් කය තුලින්ම ඔන්න දැනීමක් දැනගැනීමක් සිද්ධ වෙනවා. එතන ඒ මට්ටම ඊටත් වඩා ප්‍රණීතයි කියන්න පුළුවන්. පර්යංක භාවනාව මුලින්ම හිත එකඟ කරගන්න බැරි වුණා. ටිකක් පුහුණු වෙද්දී ටික වේලාවකින් හිත එකඟ කරගන්න පුළුවන් වුණා. හිත පිට ගිය ගමන්ම ආය ගන්න බැරි වුණත් ටික වෙලාවකින් පුළුවන්. අද පුළුවන් උපරිමයෙන්ම භාවනාව කළා. ගොඩාක් සතුටුයි. විනාඩි 30ම භාවනාවේ ඉන්න පුළුවන් වුණා. හිත තුන් පාරක් විතර පිට ගියත් ආයෙත් එකඟ කරගන්න පුළුවන් වුණා. සක්මන් භාවනාව. පරයන්ක භාවනාවට වඩා ලේසියෙන් හිත එකඟ කරගන්න පුළුවන්. වම දකුණ ගැන හිත හිතා සක්මන් කරද්දී එකඟ කරගන්න ලේසි. වරහන් ඇතේ තියෙන ටික වෙලාවකට කිය. පරයන්ක භාවනාව සම්බන්ධයෙන් ගැටලුව භාවනාව කරගෙන යද්දී හිත පිට ගියොත් ඇස්සරලා ආයි හිත එකඟ කරගන්න පුළුවන්ද? එතකොට භාවනාව කැඩෙනවද? සාමාන්‍යයෙන් පොඩ්ඩක් කැඩෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඇස් ඇරියාම සම්පූර්ණයෙන්ම අපි ඒ කියන්නේ දැන් අපේ හිත පිට යාම කියන එක අපිට වෙච්ච අපිටම පොඩි අකරතැබ්බයක් කියලා හිතන්න. දැන් අපි S2 හරියම ඊට වඩා ලොකු අකරතැබ්බයක් වෙනවා. දැන් S2 ලොකු අරමුණු රාශියක් ආයෙත් ඇතුළට එනවා. ඊට පස්සේ ඔන්න අපි තුමු ළඟ ඉන්න අය භාවනා කරනවා, නමන හරි දේවල් තියෙනවා. ඒ වගේ වෙලාවට S2 දිගට පියාගෙන යන එක තමයි පහසු. හැබැයි ඕක දිගටම يعني කාලයක් පුරුදු කරාට පස්සේ ඒ තරම්ම ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. සමහරවිට අපි තුම අපිට නිින්ද යාගෙන වගේ එනවනම් S2 පියාගෙන ඉන්න වෙනකොට ටිකක් මදක් විවෘත කළා S2 තියා ගැනීම හරහා භාවනාව සාර්ථක කරගන්න පුළුවන්. ඒ නිසා මේවා ඔක්කොම නිකන් පුංචි පුංචි උපක්‍රම. හැබැයි ඒ අවස්ථානුකූලව පාවිච්චි කරන්න ඕනේ. අපි හිතන්න හොඳට භාවනාව දැන් වැඩෙනවා. ඊළඟට හිත එකඟ වෙලා තියෙනවා. හැබැයි බාධාවකට තියෙනවා හිත එකඟ වෙගෙන එනකොට නැත්නම් ටිකක් මගට යනකොට නිින්දට වැටෙනවා. හැබැයි අපි හිතමු අපි තනියෙන් භාවනා කරන්නේ අහල පහලම කවුරුත් ඇත්තෙත් නැහැ. බොහොම ශාන්ත පරිසරයක නම් අපි ඉන්නෙත් ඒ කියන්නේ මුකුත් මේ දේවල් ඉස්සරහා සිද්ධ වෙන්නෙත් නැත්නම් අපිට පුළුවන් S2 වහගෙන ඉන්නව වෙනුවට මදක් විවෘතව S2 තියාගන්න. එතකොට අර නිින්ද යන එක වලකිනවා. ඉතින් ওই වගේ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. පරියංක භාවනාව. මම අද පරියංක භාවනාව කරන විට මගේ සිත සත් වරහන්ත දෙන සතිය ධනීස් දෙකට ගත්තා. එවිට ටික වේලාවක් යන විට මගේ ධනීස් දෙක රිදෙන්න පටන් ගත්තා. තව ටික වේලාවක් යන විට මම මගේ සිත කකුල් දෙකටත් ගත්තා. එවිට මගේ කකුල් දෙකත් රිදෙන්න පටන් ගත්තා. තව ටික වෙලාවක් ගියාම මම මගේ සිත යොමු කරා මගේ කනට. එවිට මට වේදනාවක් දැනුනේ නැහැ. ප්‍රශ්න පරියංක භාවනාව සම්බන්ධයෙන් පරියංක භාවනාවේදී මම මගේ සිත දණහිස් සහ දෙපා වලට ගත්තා. එවිට මට වේදනාවක් දැනුණා. ඊට පසු මම මගේ සිත කනට ගත්තා. එවිට මට රිදුන් නැහැ. එයට හේතුව කුමක්ද? මෙහෙම කියන්න පුළුවන්. ඉතින් අපිට ඒ විවිධ ක්‍රම තියෙනවා. ඒ අපි ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය නිශ්චල අරමුණක් තුල හිත පවත්වන්න පුළුවන් වීමත් ඒක හැකියාවක්. ඒ වගේමයි චංචල අරමුණක් තුල හිත එහෙම හවා ගන්න නැතුව හැම වාරයක් ගානෙම පවත්වනවා කියන එක තවත් හැකියාවක් ඉතින්. හිතන්න අපි අපිට ලැබිලා තියෙනවා කියලා මොට්ට වෙච්ච පිහියක් මොට්ට වෙච්ච පිහියක් අපිට ගාව තියෙනවා නම් මේ මොට්ට වෙච්ච පිහියේ මුවහත ඇති කරගන්න නම් අපි මේ මොට්ට වෙච්ච පිහිය අපි තුමු අර මුවහත් තියෙන ගලේ ගිනි ගලක් හරි මොකක් හරි මුවහත් තියෙන ගලේ ඔන්න එකපාරක් අතුල්ලනවා. ඊළඟට ආයෙත් පාරක් අතුල්ලනවා. දැන් මේ එකපාරක් අතුල්ලුවාට ආයෙත් පාරක් ඇතුළුවට මේක සම්පූර්ණයෙන් මුවහත් වෙයිද? මදි. වෙන්නේ නැහනේ. චුට්ටක් හැම මොහොතක් ඇති වෙනවා. හැබැයි ඔන්න ආයෙත් අතුලනවා. ආයෙත් අතුලනවා. ආයෙත් අතුලනවා. ආයෙත් අතුලනවා. ඔන්න ඔය වගේ මේක මේ අර මොට්ට වෙච්ච පිහිය නැවත නැවත මේ මුවහන් ගලේ අතුල්න අතුල්න වාරයක් පාසා නැවත නැවත පොඩ පොඩ පොඩ පොඩ ඔන්න මුවහත ඇති වෙනවා. ඔන්න වගේ තමයි මේ සතිය කියන දහමත් ගුණධර්මයත් අපි මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියන ක්‍රියාවලිය තුල හිත පවත්වන වාරයක් වාරයක් පාසා සතිය පොඩ්ඩක් ඉස්සරහට එනවා. සතිය පොඩ්ඩක් වර්ධනය වෙනවා. අන්න ඒ වගේ ස්වභාවයක් මෙතන තියෙනවා. ඒ නිසා ඔය ආනාපාන සතිය නැත්තම් පිම්බීම හැකිලිම වගේ අරමුණක් මේ සතිය දිනු කර ගැනීම සඳහා හරි ප්‍රයෝජනයි. මොකද එතන තියෙන નિરાයාසයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක්. අපිට මේ ශක්තිය යොදලා උවමනාවෙන් හුස්ම ගන්න ඕනේ නැහැ. කය නිරන්තරයෙන් හුස්ම ගන්නවා. එයා નિરાයාසයෙන් ඒ දේ කරනවා. අපිට තියෙන්නේ පොඩ්ඩක් ඒ ගැන දැනුවත් වෙන්න. එතනට හිත තියන්න විතරයි තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න අපේ ඇතුලේ අභ්‍යන්තරයේ සතිය නැත්නම් සතිමත් භාවය අවධානය කියන ගුණ ධර්මයේ දියුණු වෙනවා. කාලයක් මේක කරනකොට තමයි ඒක දියුණු වෙන්නේ. ඒ නිසා මුලින් ඉරියව්වට හිත යොදන්න හිත යෙදුවට පස්සේ නිකන් සමස්තයක් වශයෙන් ඉරියව්වට හිත යොදන්න යෙදුවට පස්සේ Tamanට දැනෙන්න ගත්තොත් මේ පිම්බෙනවා හැකිලෙනවා මේ හුස්ම ගන්න ගැනීමත් එක්ක පිම්බීමක් හැකිලීමක් සිද්ධ වෙනවා කියලා Tamanට තේරෙනවා නම් එතෙන්ට හිත දාන්න ඒ හරහා හිත තව කියන්නේ හිතේ සතිමත් භාවයත් සමාධිමත් භාවයත් තව සූක්ෂම කරගන්න අවස්ථාව තියෙනවා සක්මන් භාවනාවේදී අපේ සිත දෙපා වලට පමණක්ද අපේ සිතේ අවධානය දිය යුත්තේ? ඔව් මුලදී එහෙම තමයි. කියන්නේ මුලදී පුළුවන් තරම් යටිපතුලට අවධානය යොමු කරන්න මුළු ඇඟටම අවධානය යොමු කරන්න නැතුව මොකද යටිපතුලට අවධානය යොමු කිරීම තුළ අපේ හිත ඒක රාශී කරන්න පුළුවන් හැකියාවක් එනවා. ඒ කියන්නේ යටිපතුල කියන්නේ මහා ලොකු ප්‍රදේශයක් නෙමෙයිනේ. මේ වගේ අපි දුමු සාමාන්‍ය අඩියක වගේ ප්‍රදේශයක්. ඉතින් ඔන්න ඔය ප්‍රදේශය තුළ අපේ හිත සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා කියන්නේ අර මම කලින් කිව්වා වගේ අපේ අපේ හිත නිකන් හිතුවොත් අපි මේ ශක්ති විශේෂයක් කියලා හැමතැනම විසිරලා තියෙන්නේ. දැන් අපි ඕමනාවෙන් මේ ශක්ති විශේෂය එකතු කරලා ඒකාග්‍ර කරලා ගන්නවා මෙන්න මේ පුංචි ඉඩට. ආයෙත් ඔන්න දකුණු පාදයේ තියෙනවා ආයෙත් මේ පුංචි ඉඩට එකතු කරලා ගන්නවා. ආයෙත් වම් පාදයේ තියෙනවා මේ පුංචි ඉඩට එකතු කරලා ගන්නවා. ඒකට ඔය වර්තමානයේදී ඔය පාවිච්චි කරන focus attention කියලා මේ හොඳට යොමු කිරීමක් සහිතව මෙතෙන්ට අවධානය යොමු කරනවා. ඉතින් ඔය ක්‍රමයේ තමයි මුලදී අපි පුරුදු කරන්න තියෙන්නේ. ඒ නිසා යටිපතුලට අවධානය යොමු කළා සක්මන පටන් ගන්න එක තමයි සුදුසු. පස්සේ හැබැයි ඕක කියන්නේ කාලයක් යනකොට හිත ඒ අරමුණේම ඉන්න පටන් ගත්තට පස්සේ තව තව ඉතින් වර්ධනය වෙනකොට ඕකේ ගැටලුවක් නැහැ. ඒතකොට Tamanට මුළු කයම දැනෙන්නත් ගන්නවා. ඒකේ වරදකුත් නැහැ. අද පර්යංක භාවනාවේදී නාසයේ කෙළවර සිත රඳවාගෙන ආනාපාන සතිය මෙනෙහි කළා. ටික වේලාවකින් මට හිත පිට ගියා. විනාඩි දෙකක් පමණ එසේ තිබුණා. පසුව කකුල රිදුණා. ඒට සිත යොමා සිටින විට ඒ නැතිව ගියා. නැවතත් මම නාස් කෙළවරට සිත ගත්තා. සක්මන් භාවනාවේ වැලිමලුවේ භාවනා කරන විට ගොරෝසු බවක් දැනුණා. වම දකුණ යයි සිතමින් භාවනා කළා. ටික වේලාවකින් වම දකුණ මාරු වුණා. හැරෙන විට මම මදක් නැවතී මම දැන් මෙතන යයි සිතුවා. සක්මන් භාවනාවේ ප්‍රශ්නය. වම දකුණ මාරු වී මට කළ යුතු පිළියම කුමක්ද කියා දෙනු මැනවි. <laughs> ඕනම් මේසයක් ගැට ගන්න පුළුවන් එකක. <laughs> අර ඒ දවස්වල කාටද වන්දා වෙලා තියෙනවා. <laughs> එතකොට මාරු වෙන්නේ නැහැ. එහෙම කරන්න පුළුවන්. හැබැයි අපි තේරුම් ගන්න තියෙන අපේ සතිය දුර්වලයි තියෙන්නේ. ඒ කියන්නේ අපි දන්නේම නැහැ ඔන්න අපේ අසතිමත් භාවයෙන් නිසා ඔන්න වම එක එක එක පාදයක අපේ සතිය ගිලිහිලා. ඉතින් ඔන්න අපි නිකන් අර ඔහේ ඔහේ කියවීමක් අපේ හිතේ වෙලා තියෙනවා. වම දකුණ වම දකුණ කියලා ඔහේ කියෝලා. නමුත් අපි අවධානයෙන් ඉඳලා නැහැ මේ ඇත්ත වශයෙන්ම මේ වෙලාවේදී වම් පාදයයි වැදිලා තියෙන්නේ. මේ වෙන වෙලාවේදී දකුණු පාදයයි වැදිලා තියෙන්නේ. කියන එකේ තරම් අවධානයක් තිබිලා නැහැ. ඉතින් ඒකයි තියෙන්නේ. නමුත් අපි හොඳ අවධානයෙන් මේක කරනවා නම් මේ අවස්ථාවේ මෙන්න වම් පාදේ තියෙන්නේ. මේ තියෙන්නේ දකුණු පාදේ. ඒක හොඳ අවධානයෙන් කරනවා නම් ඒ තරම් ගැටලුවක් වෙන්නේ නැහැ. වම දකුණ මාරු වෙන්නේ නැහැ. ඊළඟට හිතන්න මෙහෙම කරගෙන යනකොට හිත පිට ගියා කියලා. හිත පිට ගිහිල්ලා ඔන්න අපි තුන් විනාඩියක් ගත වුණා. අතරමං වෙලා හිටියා. ඊට පස්සේ ඔන්න ආයි ආවා. ඒ වෙලාවේදී හිතන්න දකුණු පාදේ නම් පොළවේ වැදිලා තියෙන්නේ. අපි හොඳ අවධානයෙන් නම් ඉන්නේ. අපි ඒකට වම කියන්නේ නැහැ. මොකද අපි දන්නවා ඒක හොඳටම දකුණයි කියලා. අන්න අන්නේ අවධානය තමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේක නිකන් මන්තරයක් කියනවා වගේ වම දකුණු වම දකුණු වම දකුණු කියලා කියලා වැඩක් නැහැ. මෙතන වම කියලා කියන්න ඕනේ හරියටම වම පාදයේ වැදුනා. Tamanට ස්ථිරයි මේ වැදුනේ වම් පාදයේ කියලා තිබ්බේ වම් පාදයේ කියලා. අන්න ඒ වෙලාවේදී අපි වම කියලා කියනවා. ආනාපාන සතිය සිටින විට ශරීරයේ කොතැන හෝ රිදුනොත් මදක් හරි බරි ගැසී වාඩි වීමෙන් භාවනාවට හානියක් වේවිද? නෑ මං හිතන්නේ එහෙම වෙන එකක් නැහැ. ඒ කියන්නේ හරි බරි ගැහිලා වාඩි වෙනකොට කලබලයේ දේ කරන්නේ නැතුව බොහොම සැහැල්ලුවෙන් පුළුවන් නම් අවධානය ආනාපානය තුල තියාගෙන නිකන් හොරෙන් වගේ මේ ඉරියව පොඩ්ඩක් මාරු කරන්න. එතකොට මේකට පාඩුවක් වෙන්නේ නැහැ. Sitting meditation I sat on the floor and slowly put my hands on top of top of each other and then close my eyes and thought I am here and not think of any anything else. Uh, when I was meditating, I heard noises like a small child shouting and crying, and heard people shouting and talking from the outside, and many more. I ignored these and continued my meditation. When meditating, I felt my stomach going in and out and rising and going down. The air coming in and out of my nostrils. After I ignore, ignored that, I stopped my meditation. Questions about sitting meditation. If we have gone to do, do a, if we have gone to do a park or somewhere out, can we meditate in our vehicle? Can, can, no problem. I mean, if you are just alone in your vehicle and if, if the one is there to disturb you, you can just sit comfortably and uh, very quietly, you can meditate there. Nothing to worry. And on the other hand, uh, now this mentions that you have heard certain sounds, some this kind of sounds you can simply have to ignore them. So don't uh, go after them, rather simply ignore them and come back to your breath. And uh, either breath or rising and falling, don't try to, I mean, uh, contact both. Don't try to understand or feel both. Select one of them. Whatever is prominent is much better. Walking meditation. I went and chose my path and started walking slowly. When I was walking, I felt the crunchiness of the sand and felt the chilliness of it because it was in the morning and felt the wetness of it. When I was walking, my mind wandered because of a puppy who looked very thin and hungry, which I felt sorry for it and got distracted for the monkey sounds. I thought I should bring my mind back to point what I'm doing now. When the sun came out, I felt the heat of the sun on my clothes and it distracted me by coming to my coming to my eye. After some time I felt the ground also getting hotter. After that the walking meditation was over. Question from uh, walking meditation. Can we feed the monkey? <laughs> can we jog by, ri- clo- by riding a bike? Can we? I can't understand. Do this. Can we do this by riding a bike? Yeah, it's possible. Yeah, that's what I said. I mean, it is not essential always to sit cross-legged and mind, be mindful. There are all the other activities you can be mindful. That's why the very beginning I have mentioned, say for example, in the morning, say you are just yourself, you are brushing the teeth you can simply do it mindfully. Say you are washing your face, you can do it mindfully. You are having your bath, you can do it mindfully. And again, say you are riding the bicycle, you can do it mindfully. Yes. පරයන්ක භාවනාව මම මට පහසු ආකාරයකින් හිඳගත්ෙමි. මට හුස්ම වැටහුණි. හුස්ම ගැනීමේදී නාස්පුඩුවල කිසියම් චලනයක් වැටහුණි. මට ඊයේමෙන් කකුල් වේදනාව නොදැනුනි. කකුල් තද බවක්ද දැනුනි. හුස්ම ගැනීමේදී හා පිටකිරීමේදී ඒ දෙක අතර කුඩා විරාමයක් ඇති බව දුටුවෙමි. මට ශරීරය සොලවන්නේ නොමැතිව දිගටම භාවනාව කරගෙන යාමට හැකි වුණි. මට උරේ ලිහිල්ව ඇති බව දැනුනි. ශරීරයේ බර වැටහුණි. මට මුළු ශරීරයම ලිහිල් වී ඇති බව වැටහුණි. අත් දෙක එකට තිබුණු නිසා දාඩිය තිබුණු බව වැටහුණි. බෙල්ලක නාද වීමෙන් පසු එහි ඇති ශබ්දය ක්‍රමක්‍රමයෙන් අඩු වුණ බව වැටහුණි. සක්මන් භාවනාව මම මුලින්ම සුදුසු සක්මන් තීරුවක් තෝරාගත් වෙමි. මම මුලින්ම වම දකුණ ලෙස ගියෙමි. මට විලුඹ සිට ඇඟිලි දක්වා සිදුවෙන ක්‍රියාවලිය හොඳින් වැටහුණි. එය මට දැනෙන්නේ කැරකෙන රෝදයක් මෙන්ය. පසුව මම සක්මන් තීරුවේ එහා මෙහා යන වාර ගණන් ගණන් කළෙමි. මම අටවරක් එහා මෙහා ගියෙමි. පසුව මම සක්මන කොපමණ අඩි ප්‍රමාණයක් ගියාදයි බැලුවෙමි. එය 65ක් 70ක් අතර ය. මට වැලි පොළොව සිනිඳු බවද හා තෙත් බවද දැනුනි. ප්‍රශ්නය සක්මන් කිරීමේදී විටක මට හුස්ම පරියංක භාවනාවට වඩා හොඳින් දැනේ. සක්මන් කිරීමේදී හුස්ම දැනීම නිවැරදිද? මට ඒ පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. වරදක් නැහැ. ඇත්තටම කියන්නේ අපේ හිත හොඳට එකඟ වුණාම මුළු කයේම තියෙන දේවල් දැනෙන්න ගන්නවා. මුළු කයම අපිට තේරෙන්න ගන්නවා. ඔය වගේ කියන්නේ ඕක වරදක් නන් නෙමෙයි. අර අපි සක්මන් භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ හිතන්න දැන් පරයන්ක භාවනාවෙන් බලාපොරොත්තුනට වඩා වෙනස් පැත්තක් තමයි ඒක පැත්තකින් මේ සක්මන් භාවනාවකින් බලාපොරොත්තු වෙන්නේ. මොකද සක්මන කියන එක අර අරමුණ වෙනස් වෙද්දී අරමුණත් නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒ වගේමයි අරමුණ බොහොම රළු විදිහට වෙනස් වෙනවා. අරමුණ තියෙන ස්ථානය පවා වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙනකොට අපි කොහොමද ගාන්ටේ වෙනස් වෙන තැනට වෙනස් වෙන අරමුණට අපේ හිත නිවැරදිව යොමු කරන්නේ. ඕක තමයි ලැබෙන ලොකුම අභ්‍යාසය. එතකොට ඒ අභ්‍යාසය තමයි අපිට හම්බෙන්නේ සක්මන් භාවනාවෙන්. නමුත් අපි ඉඳගෙන කරන භාවනාවද ඊට වඩා වෙනස්. අපි බොහොම නිශ්චලව ඉන්නේ. අතපය හොල්ලන්නේ නැහැ. මොකක්වත් චේතනාපූර්වකව නැත්නම් අපි හිතලා කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතලා අතපය හෙලවීමක්, කය සැලවීමක් මොකක්වත්ම කරන්නේ මේ ඉබේ සිද්ධ වෙන්න දීලා ආනාපාන සතිය නැත්නම් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට ඉබේ සිද්ධ වෙන්න දීලා අපි නිකන් පැත්තකින් ඉඳලා බලන් ඉඳීමක් තමයි කරන්නේ. ඉතින් එතකොට තමයි අන්න හිත සූක්ෂම වෙලා ගැඹුරට ගැඹුරට ගැඹුරට යන්නේ. නිසා මේ සක්මනේදී ලැබෙන ආනිසංස ටිකයි ඉඳගෙන කරන භාවනාවේදී ලැබෙන ආනිසංස වලයි අතර පොඩි වෙනසක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ආස්වාද ප්‍රසආස ක්‍රියාවලිය දැනෙනවා කියන කිසිම වරදක් නෙමෙයි. බලන්න ආස්වාස ක්‍රියාස ප්‍රාස්වාස ක්‍රියාවලිය දැනෙන තරම් දැන් හිතේ සියුම් භාවයක් ඇති වෙලා තියෙනවා නම් බලන්න යටිපතුලට හිත යෙදුවාම සෑහෙන තොරතුරු රාශියක් ඔයගලට හම්බ වෙවි. ඒ කියන්නේ අපිට මුලදී ඔය තද ගතියක් රළු ගතියක් විතරයි තේරෙන්නේ. හැබැයි කාලයක් යනකොට හිත එකඟ වෙන්න එකඟ වෙන්න සූක්ෂම වෙන්න සූක්ෂම වෙන්න මෙතන මේ තද ගතියක් කියලා කියන්නේ සමහරවිට මේ පුංචි පුංචි තද ගති රාශියක්. ඒ කියන්නේ එක පාටම තනි මේ බ්ලොක් එකක් වගේ නැත්නම් තනි යුනිට් එකක් වගේ තනි ඒකකයක් වශයෙන් නෙමෙයි මේ තද ගතිය එන්නේ පොඩි පොඩි පොඩි තදගති රාශියක් තමයි තමන්ට දැනෙන්නේ. එහෙම නැත්නම් අපේ පයේත් එක පාට මුළු අඩියම අපි තියනවා නෙමෙයි. ඔන්න ඉස්සලා අපි විරුඹ තියනවා. ඊට පස්සේ ඊළඟ කොටස තියනවා. ඊට පස්සේ පාදයෙන් මැද කොටස තියනවා. ඊළඟට ඇඟිලි තොඩු ඇඟිලි තියනවා. ඇඟිලි වලත් කොයි ඇඟිල්ලද මුලින් තියන්නේ. ඊළඟට මෙතන මේ තද ගතියට අමතරව තව මොනවාද තියෙන ලක්ෂණ කියලා ඉතින් අපිට මෙතන ලොකු විස්තර රාශියක් සොයාගන්න පුළුවන්. ඒක හැකි වෙන්නේ ඔන්න ඔය වගේ හොඳට හිත සියුම් වුණාම. හිතේ අපි ඔකට කියන සම්පජඤ්ඤය කියලා. හිත හොඳට දැන් සූක්ෂම වෙලා ඒතර මේ වටේ තියෙන තොරතුරු ටික ඔක්කොම අපිට දැනගන්න පුළුවන් අවකාශය තියෙනවා. ඒ නිසා ඔය ආශ්වාස ප්‍රශ්වාස දැනනවා කියන එක ඉතාම හොඳයි. දැන් නාසිකාග්‍රයට හිත ගන්නවා වෙනුවට බලන්න මේ යටිපතුලේ Taman කලින් හඳුනා නොගත්ත අලුත් තොරතුරු මොනවාද තියෙන්නේ කියලා. පෙරට වඩා අද දින හොඳින් සතිමත් විය. ශාලාව තුළට වඩා සක්මන් භාවනාව පහසුයි. සිත එක්තැන් වේ. වාඩි වී සිටින විට අතපය අමාරු වේ. අතපය අමාරු වෙන විට කළ යුත්තේ කුමක්ද? <laughs> බාම් ගිනාවේ නැද්ද මොකක්වත් හරි ඒක ඉතින් වයසට යනකොට තමයි හුඟක් තියෙන්නේ පොඩි කාලේ ඉතින් එච්චර වෙන එකක් නැහැ දැනට ඉවසගෙන යන්න හොඳයි sitting meditation i sat down a comfortable place i cross my legs straighten my back and my right palm hold by my left palm palm i found more peaceful than other time which i was which was interesting While I am meditating, I got distracted by my past view, which was irritating. I got about 45 seconds to get my concentration back. About, about 15 minutes, my both legs start to pain, which causes me to stop, which causes me to stop the meditation. After a few minutes, I started meditating again. How can we find happiness from meditation? It takes time you have to be patient. So once you are continuing your meditation, actually how we find happiness so far is entirely from outside sources. So we think that we are getting happiness from outside. So we are associating various people, we are always finding certain food, certain dessert and various uh, chocolates and whatever things. So various ways that we are thinking that happiness is available every time outside. But meditation helps you to find out within yourself. So if you can find it out, then you don't need to go outside. Simply, you can simply be with yourself. Your mind is with yourself and mind will generate immense amount of happiness, immense amount of kind of a contentment, which is far greater, far, say, sublime, superior than the outside happiness. So it may take some time. So you have to be very patient. How, how can it affect our health? Yeah, definitely. It will help, help the health because if you see say if you have very irritated mind very frustrated mind always some tense mind stressful mind it definitely will deteriorate your health because the mental mental structure or mental health heavily affect on the bodily health so uh, if you are having a very uh, healthy mind very peaceful mind then your body also will get very healthy so nowadays there are so many that is called, I think, psychosomatic diseases. So psychosomatic diseases are the diseases which is which has some uh, relationship between with your mind. It's very much like mind-made uh, diseases. So many mind-made diseases are there. So if the mind is very healthy, so you can overcome all these mind-made diseases. මේ අපේ පුංචිම භාවනා යෝගිනියගේ uh, කමටහන් මේ අත්දැකීම් ටික සක්මන් භාවනාව මම භාවනා ශාලාවේදී සක්මන් කළා. ලනුපැදුරු ගොරෝසුකම මට දැනුණා. ලනුපැදුරේ කෙඳි මගේ කකුල ඇනෙනවා මට දැනුණා. කවිමුතු කියලා ලියලා. හොඳයි හොඳයි. කාට හරි වාචිකව වෙන ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අපි මෙතෙක් දැන් සාකච්ඡා කරපු නැති විදිහේ දෙයක් නැත්නම් අහන්න තියෙන යම්කිසි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් අපි පොඩ්ඩක් ඕනනම් ඒකට අවස්ථාව ගන්න පුළුවන්. දැන් මේ හෙට ගෙදර යන එක ගැනද හිතන්නේ? නෑ නේද? <laughs> හරි. වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් මම හඳුනන. ආ ඔව් කියන්න. ඔව්. සානස මේ රිට්‍රීට් වලට එනකොට ආපහු මූල කමඨාන් මේ කර්මස්ථානයට යනවා හැම වෙලෙම හිත. ඒක ඉබේ වෙනවයි කියන්නේ හිතාමතා නෙමෙයි. ඒක ප්‍රැක්ටිස් එක නිසා. ඒ කියන්නේ වෙනදටත් නිකන් ඉන්නකොට નિરાයාසෙන භාවනාව වෙනවා. නමුත් රිට්‍රීට් එකට ආපුවා මේක ආයෙත් අර නිකන් තදින් හිත මූල කර්මස්ථාන වලට යන්නේ. ඉතින් ඒක මකරව ගන්න ඕනද නැත්නම් ওই විදිහටම ගියාම හරියද? සමහරලාට ඒක නිකන් හිතට වෙහසක්ද ඒක? ඒ කියන්නේ දැන් අපි දැන් කාලයක් යනකොට හිතන්න يعني හොඳට يعني භාවනාව වැඩෙනකොට يعني අපි මූල කර්මස්ථානය මුලින් භාවිතා කරනවා. භාවිතා කළා ඕක ඔස්සේ කාලයක් යනකොට හිතන්න දැන් අරමුණ සියුම් වෙනවා. ඒත් හොඳට දැන් සතියෙන් ඉන්න පුළුවන්. අවදියෙන් ඉන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු දැන් ඔන්න හිතේ එකඟතාවය පවත්වන්න පුළුවන්. හිතේ සමාධිමත් බවක් තියෙනවා, ඒකාග්‍රතාවයක් තියෙනවා. දැන් ඊළඟට මේ ඒකාග්‍රතාවය පාවිච්චි කරන්න ඕනේ අපේ කායික වශයෙන් දැනෙන දේවල් මොන හරි නිරීක්ෂණය කරන්න විපස්සනාට හැරෙන්න ඕනේ. ඒ දෙත් කළා තියනවාද? කරා. හරි. එතකොට ඒ දෙත් කළා නම් දැන් ඔය දේ කාලයක් නිරීක්ෂණය කරන්න කරන්න කරන්න තමයි අපිට ත්‍රිලක්ෂණේ වැටහෙන්නේ. එතකොට ත්‍රිලක්ෂණේ වැටහීමේ එක අධීරක් තමයි එක පැත්තකින් මේකේ මේ අරමුණ ගැන තිබිච්ච අර ඉන්ට්‍රස්ට් එක කියලා කියමම ඒක ඉන්ට්‍රස්ට් එක නැති වෙලා යනවා. මේ රසවත් භාව නැති වෙලා යනවා. මේක නිකන් බොඳ වෙලා යනවා. මේක නිකන් අර මොකද්ද කියන්නේ මේක ගැන තිබිච්ච කැමැත්ත වෙනුවට දැන් මේක නිකන් ඈත තියෙන දෙයක් වගේ නිකන් අපිට අපේ නෙමෙයි වගේ වැටහෙන්න පුළුවන්. ඒතකොට දැන් අරමුණ තියෙනවා ඒකේ ඇතිවීම නැතිවීම ස්වභාවයක් දකිනවා. හැබැයි නිකන් අනුංගෙ දෙයක් වගේ ඈත ඉඳන් බලන්නේ. ඒකත් දැන් නිකන් බොඳ වෙලා වගේ ගිහිල්ලා. ඒ වෙලාවේදී අපි නැවතත් හිත බලෙන් මේ අරමුණට දානවා කියන එක වෙහසක්. බලෙන් දානවා නෙමෙයි ස්වාමීන් වහන්සේ බලෙන් එනවා ඒක ඒ එතනත් වෙහසක් තියෙනවා. ඒක තමයි. බලන්න මේ يعني දැන් මේ අරමුණේ තියෙන ඒ ඇතිවීම නැතිවීම ස්වභාවය හෝ ඒ විපරිණාමය හොඳට හිතට පෙන්ලා දෙන්න. පෙන්ලා දුන්නාම එයාම තේරුම් අරගෙන ඉබේම එයා අයින් වේවි. يعني අපි දැන් يعني අපි කරන දෙයක් නෙමෙයි මෙයා තාමත් මේ අරමුණ ඇසුරු කරන්න කැමැත්ත කැමැත්තක් තියෙනවා නම් අරමුණේ තියෙන විපරිණාමය වෙන ස්වභාවය ඇති වෙන නැති වෙන ස්වභාවය නැත්නම් එයාගේ ඒ කියන්නේ ලක්ෂණ ටික පෙන්ලා දෙන්න. පෙන්ලා දුන්න ඒ කියන්නේ බැලීම සඳහා අවස්ථාව සලස්සලා දෙන්න. එතකොට ඒක දැකීම හරහා තමයි මේක අයින් වෙන්නේ. හිත අයින් වෙන්නේ. මේක ගැන තිබිච්ච වමනාව නැත්නම් කැමැත්ත අයින් වෙන්නේ. දැන් හිතන්නේ යම් වෙලාවක මේ දේ කරලා දැන් මොකද්ද සාමාන්‍යයෙන් මේ අපි මේක උනාට පස්සේ මොකද්ද මීට කලින් උනේ? ඒ ස්වාමීන් වහන්සේ මම අද්දික අත්විඳලා තියෙනවා નિરાයාසන වෙන භාවනාව ධාතු ලක්ෂණ ඒවා ඔක්කොම අත්විඳලා තියෙනවා. නමුත් මේ රිට්‍රීට් එකට එනකොට මට ආපහු අර ඒකම වෙනවා. ඔව් ඒක තමයි. අපි ධාතු ලක්ෂණ අපි දැනුණා කියලා. ධාතු ලක්ෂණ බලබලා ඊළඟට යද්දි මොකද උනේ? ඒවත් නොදැනී යනවනේ. ධාතු ලක්ෂණ නැති වෙලා ඊට පස්සේ ඒ අතරදී අර ආපහු මූල කර්මස්ථාන ඒවා නිකන් gedara ඉදින්දා වැඩ කරනවල දැනෙනවා. ඒක තමයි මම කියන්නේ. ඒවා gederedi කරද්දී බලන්න ධාතු ලක්ෂණ නොදැනී ගියාම يعني මේ ධාතු ලක්ෂණ ඔක්කොගෙම හොයාගන්න මේ හැමෝටම පොදු ලක්ෂණ තියෙනවා. අපි එකිනෙකාට අදාළ ආවේනික ලක්ෂණ තියෙනවා. පෞද්ගලික ලක්ෂණ තියෙනවා. තද ගතිය, අඩු ගතිය, බුරුල් ගතිය, සිසිල් ගතිය, උණුසුම් ගතිය කියන්නේ මේ ඇවිල්ලා එක එක ඒවට ආවේනික ලක්ෂණනේ. අපි මුලින් මේවා තමයි හඳුනගන්නේ. හැබැයි පස්සේ පස්සේ පස්සේ ඒවා වෙනුවට මේ උණුසුමක් කියන එකක් ඇතිවීමක් නැතිවීමක්. තද ගතියක් කියන එකක් මුලින් තිබුණේ නැහැ. ඔන්න දැන් තියෙනවා. ඔන්න දැන් නැති වුණා. ඊපස්සේ රස්නේ ගතිය කියන එක මුලින් තිබුණේ නැහැ. ඔන්න දැන් ඇති වුණා. ඔන්න දැන් නැති වුණා. ඒතකොට මේ ඇතිවීම නැතිවීම කියන එක මේ කාටත් පොදු ලකුණක්. අන්නේ ඒ පැත්තෙන් හිත බලන්න. ඒ පැත්තෙන් බලන්න. එතකොට දැන් මේවායේ තියෙන ඒකට ආවේනික ලක්ෂණ නෙමෙයි බලන්නේ මේ හැම එකකම තියෙන අර ඇති වෙන නැති වෙන ස්වභාවය. මේකත් උන්න හටගත්ත නැතිලා ගියා. ඔන්න බලනකොට මේක නැති වෙනවා. මේකත් බලනකොට නැති වුණා. අන්න මේ පැත්තට හිත දෙදන්න. එහෙම යෙදීම හරහා තමයි හිත සම්පූර්ණයෙන්ම අරමුණු වලින් තොර පැත්තකට යන්නේ. එතනට ගියාට පස්සේ එතන තමයි තියන්න උත්සාහත් වෙන්න ඕනේ. නැත්තම් අර එතන අපි තියන්න ඕන කාල පරිච්ඡේදයේ එතන තියන්නේ නැතුව අපි තාමත් අරමුණේ අරමුණේම යන්න තල්ලු කරනවා නම් එතන එතන අපි දන්නේ නැහැ ප්‍රින්සිපල් එක. එතෙන්දී අපි අපි අති කරන්න ඕනේ ඒක ස්වාභාවිකව හිත ඒකෙන් එළියට එන්න දෙන්න ඕනේ. හිත નિરાයාස සතිමත් භාවයෙන් නැත්තම් අරමුණකින් තොර සතිමත් භාවයට යන්න ඉඩ දෙන්න ඕනේ. මේ වගේ රටාවකට තමයි ඔක වැඩෙන්නේ. ඒ නිසා බලන්න ධාතු ලක්ෂණ පේනවා නම් හොඳට වැටහෙනවා නම් ඒවැ අර පොදු ලක්ෂණ වලට හිත දාගන්නයි දැන් තියෙන්නේ. දැන් අර පෞද්ගලික ලක්ෂණ වලම දිගටම ඉන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඉන්න ඕනේ නැහැ කියන්නේ මේක ඇත්තටම ඒ කියන්නේ අපි බලෙන් කරන්න සුදුසු නැහැ. හොඳට පෞද්ගලික ලක්ෂණ වැටහෙ වැටහිලා ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපිට පොදු ලක්ෂණ වැටහෙන්න ගන්න. පොදු ලක්ෂණ ටික වැටහෙනකොට අන ටික ටික ටික ටික මේක නිකන් එපා වෙන ගතියක්, අරමුණ නීරස වෙන ගතියක්, කම්මැලි කරන ස්වභාවයක් මතුවෙනවා. මතුවනාට පස්සේ හිත ටික ටික ටික අර අනුංග දෙයක් දිහා බලනවා වගේ නිකන් ඈත් වෙලා බලනවා වගේ දෙයක් සිද්ධ වෙනවා. ඒ වෙලාවේ යන්න ඒ පැත්තෙන් નિરાයාසයෙන් මේ දේ සිද්ධ වෙන්න ඕනේ. කියන්නේ අපි මෙතෙන්දී දැඩි වීරයක් යොදන්නේ නැතිව අඩු වීරයකින් මේ කටයුත්ත වෙන්න ඉඩ හරින්න ඕනේ. මට හිතෙනවා වීරයේ පොඩි අසම්බරතාවයක් තියෙන්නේ කියලා. එහෙම නැත්නම් රිට්‍රීට් වලදී ඕනට වඩා වීර කරනවා වැඩි වෙන්න පුළුවන්. කරලා තිබ්බ පුරුද්ද එනවා වගේ. වෙන්න පුළුවන්. ඔව්. සක්මනක වගේ ගිහිල්ලා නිකන් හොඳට නිකන් සැහැල්ලු කරගන්න. හිත සැහැල්ලු කරගන්න, බොහොම සමනය කරගන්න. බොහොම කියන්නේ අනවශ්‍ය වීරයක් යොදන්නේ නැතුව අපි යෙදිය යුතු වීරය තීරණය වෙන්නේ හිත පිට යනවනම් පිට හිත පිට යනවනම් පමණයි අපි වීරය යොදන්න ඕනේ. නැත්තම් වීරයක් යොදන්නේ නැතුවම નિરાයාසයෙන්ම අපේ මේ අරමුණ තුළ හිත ඉන්නවනම් එහෙම ඉන්න දෙන්න. ආයි මොකක්වත් වීරයක් අවශ්‍ය නැහැ එතකොට. වීරය වමනා වෙන්නේ ආයි පිට යනවනම් විතරක් ගණන්ලා ආයි තියාගන්න. හොඳයි. හොඳයි. හොඳයි. මම හිතනවා අපි එහෙනම් නතර කරමුද? පැයක් වගේ කාලයක් කතා කළා. වෙන විශේෂ ප්‍රශ්නයක් කාටවත් නැත්තම් මම හිතනවා අපේ වාර්තා ටික ටිකක් සමානයි ඒක විදිහටම වගේ යන්නේ. ඉතින් අපි පැයක වගේ කාලයක් සාකච්ඡා කරපු හින්දා එහෙමනම් අපි මෙතනින් නතර කරමු. නැවතත් එහෙනම් අපි සවස් 4ට ධර්මදේශනා වාරයක් එක්ක මුණ ගැසෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.